දෛ මෑණියන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ භාවනා වැඩමුළුවේ තුන්වෙනි දවසේ මේ පැය අපට ධර්ම සාකච්ඡාවක් වශයෙන් නැත්නම් ප්‍රශ්න විචාරාත්මක සටහනක් වශයෙන් මේ නම් කරලා තියෙන්නේ. ඒත් ඒකේ ආරම්භය සඳහා අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. ඒ ලැබෙන ඉද ප්‍රස්ථාන අනුව අවශ්‍යතාවය තියෙනවා නම් සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්නත් පුළුවන්. නමුත් අපි මූලස්ථානයේ දෙන්න හදන්නේ ලිඛිත ප්‍රශ්න වලට අපි රජි මහත්තයා ඉල්ලා හිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා. අවසරයි පැහැඳුනේ. අවසරයි ගරු ස්වාමින් වහන්සේ මම භවනා කරන අවස්ථාවේදී හුස්ම ගැනීමේ අපහසුාවක් දැනෙන්නේ ඇයි දැයි කරුණාවෙන් පවසන සේක්වා. ත්‍රිවන් සරණයි. එතකොට භාවනා නොකරන වෙලාවෙත් හුස්ම ගන්නවනේ. එතකොටත් අපහසුතාවයක් තියෙනවා කියලා බලන්න. ඒතර මේ දෙකේ වෙනස භාවනා කරන වෙලාවේදී ගන්න හුස්මයි භාවනා නොකරන වෙලාවේ ගන්න හුස්මයි අතර වෙනස තේරෙන්න නම් අනික් වෙලාවේදී මොකද වෙන්නේ කියලා බලන්න. එහෙම නැත්නම් ඒ භාවනා කරන වෙලාවෙන් නැගිටලා පස්සේ සාමාන්‍ය විදිහට යනකොට ඔය කියන අපහසුතාවේ නැද්ද? නැත්නම් භාවනා කරන පටන් ගන්නකොටමමද ඔය අපහසුතාවේ ඉන්නේ? ඉතින් ඒ නිසා භාවනා කිරීමේ හුස්මයි අනික් වෙලාවේ හුස්ම මොකද්ද වෙනස කියලා කාට හරි එකේ ප්‍රශ්න හරිපු එක්කනට <clears throat> කට උත්තරයක් දෙන්න පුළුවන් නම් අපිට මේක ඉස්සරහට සාකච්ඡාව කරගෙන යන්න පුළුවන්. නැත්නම් මොන වගේ අපහසුකමක්ද කියන එක පොඩ්ඩක් මේට වැඩිය විස්තර වෙන්න ඕනේ. භාවනා කරනකොට මෙහෙමයි නැතිකොට මෙහෙමයි කියන එක. ඒත් ඒක අපි ඉල්ලීමක් කරනවා පුළුවන් නම් ඒ ටික කට උත්තරයක් වශයෙන් සභාගත කරන්නයි කියලා. නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරු ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව කරන අවස්ථාවේදී විටින් විට එන සිතුවිලි මේවන විටත් මදක් තුනී වී ඇත. පුරුද්දක් වශයෙන් සිතුවිල්ලක් එන විටම මාගේ සක්මන නැවතියයි. මම දැන් මෙතන සිටිමි යන සතිය නිතුව සුළු මොහොතක් රැඳී සිට නැවත සක්මන ආරම්භ කරමි. නැවත නැවතත් එය එසේම සිදුවේ. එවිට එන සිතුවිලි ප්‍රමාණය අඩුවීමක්ද දක්නට ලැබේ. මේ මා අතින් සිදුවන වරදක් දැයි කරුණාවෙන් පහදා දෙනු මැනවි. ඒ සිතිවිලි අඩුවීම වාසිදායක නම් අඩුවීම අත්දකලා තියෙනවා නම් මේ ක්‍රමේ කරන්ඩ ඒ අතර වාරයේම ටිකක් විප්ලවකාරී වෙනත් විකල්පයක් වශයෙන් මතක් කරන්න පුළුවන් සාමාන්‍ය හිතවිලි තියෙද්දිත් සක්මන් කරද්දී පයේ හිත පිහිටවන්න පුළුවන්ද කියන එක පය පොළවේ ගැටෙනකොට පය පොළවේ කෙටෙනකොට පය පොළවේ තියෙනකොට තියෙන දැනීම දැක දැක යන්න පුළුවන් නම් හිතවිලි තිබුණයි කියලා බාධා වෙලා නැහැ කියලා හිතාගෙන යන්න පුළුවන්. එතන හිතවිලි එනකොට සම්පූර්ණ නතර වෙලා සුද්ධ කරලා යන එකත් කරතයි යම් ප්‍රමාණයක් හිතවිලි තියෙද්දිත් පය තියෙන එක අල්ලගන්න පුළුවන් නම් ඒක ඊට වැඩි ටිකක් සෙල්ලක්කාරයි. ඒ නිසා එහෙමත් උත්සාහ කරලා බලන්න. එතකොට ඒකෙන් ලැබෙන අත්දැකීම Tamanට අත්දැකීම් ගොනුවට එකතු කරගන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී දෙපා මාරු වන විට ඇතිවන ගොරෝසු බව, සිසිල් බව සහ උණුසුම් ගතිය මනාවට එනවා. ටික වේලාවක් එනම් විනාඩි 10ක් පමණ කිසිත් නොදැනී යනවා. නැවතත් ඒ දැනීම් සියල්ල ඇති වෙනවා. විශේෂයෙන් කිසියම් සිතෙල්ලක් ඇති වූ විටදී. එහෙත් නැවත සතිය පිටුවාගෙන සක්මනෙහි යෙදෙන විට පෙරසේව නොදැනී යනවා. මෙහි වැරදි නිවැරදි බව පැහැදිලි කර දෙන ලෙස කන්නාවෙන් ඉල්ලා සිටිමි. ඔය කියර දැනෙන දේ මෙන්න මෙහෙමයි මෙහෙමයි දැනෙන්නේ. නොදැනෙන්නේ මේකයි කියලා ඊට සාපේක්ෂවම තේරුම් ගන්න පුළුවන්. මේකේ උත්සාහයක් කරලා තිනවා පයෙන් පයට මාරු වෙනකොට දැනෙන ගොරෝසුකම සහැල්ලුකම විස්තරකරනද ඒ අතර වාරයේදීම බලන්න පය තියෙනකොට විලුඹට දැනෙන දේ එහෙම නැත්නම් විලුඹද තියන්නේ මුළු පයම තියනවාද තියෙනකොට දැනෙන දේ ආදි වශයෙන් අහු වෙන දේ, තියෙන දේ, රූප ධර්ම ඇති දේ හොඳට විස්තර සහිතව බැලුවොත් ඒක දැනෙන තැන ඉඳලා නොදැන තැනට යන හැටි විස්තර කරන්න පුළුවන්. ඒ නිසා එවැනි වෙනසකදී නොදැනීම අල්ලන්න බෑ. දැනෙන දේ සවිස්තරව දැකීමෙන්, ඒකට කියනවා ස්වභාව ලක්ෂණ දැකීමෙන්, එහෙම නැත්නම් ගති, භාව, ස්වභාව දුවට මේ ටිකක් ඉස්සර කරලා තියෙනවනේ උඟාක්ම අපහසු වෙන එකක් නෑ මම මේ කියන එක තේරුම් ගන්න. ඒව තවදුරටත් ලඟ වෙලා බලන්න. බලලා බලනකොට මේ තියෙන දේ මෙහෙමයි. තියෙන දැනීම මෙහෙමයි. තියෙනකොට මේ පය තියෙනකොට මෙහෙමයි. ඔසවනකොට මෙහෙමයි ආදි වශයෙන් දැනන අතරේ ක්‍රමයෙන් ඒක නොදැනීමකට යනවා. එතකොට සතිය අඛණ්ඩව යනවා. ඒක නිසා ආනාපාන දිගේ හරි සක්මන දිගේ හරි පරිණාමේ වෙනසක් සිදු වෙනවා නම් දැන දැන දැක දැක සිදු වෙන දේ මේට වැඩිය එබිලා බලන්න. උත්සන්න කරලා බලන්න. ආසන්න වෙලා බලන්න. එතකොට භාවනාව නිකන් කළු පිටිමැද්දා වගේ ඕප වැටලා එනවා. ගරු ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ මම භාවනා කළ මොහොතේ පටන් හැලහැප්පිලි තිබුණා. ඒවා නොතකා මම ඉවසිලවත් ඔබ වහන්සේගේ සද්ධර්මය අසා ඊට හොඳින් ආනාපාන සති භාවනා දෙකම මාරුවෙන් මාරුවට කාලසටහනට අනුව කරගෙන ගියා. 15 වන දින රාත්‍රී කාලය වෙන විට මගේ සිත හොඳටම තැන්පත් වුණා. ස්වාමින් වහන්සේ දේශනා ස්වාමීන් වහන්සේ දේශනා කළා වගේ මට ලොකු ශක්තියක් වුණා නටනටා පෙරහැර බලන්න බෑ අලි බලන්න බෑ කියා. ඒක මට අත්දැකීමක් වගේ අත්වලක් වුණා. මම ආනාපාන සතිය වඩන වෙලාවේ මට හොඳින් හුස්ම නාසයේ උඩ තුල ආසන්නයේ හැපෙන බව දැනෙනවා. මම මට දැනෙනවා ඇතුල්වන හුස්ම නාසයේ ඇතුලේ උගුරට ඇතුල්වන තැනම වදිනවා දැනෙනවා. ඇතුළීම පිටවීම දෙක හොඳින් දැනෙනවා. ඇතුල් වන විට ඇතුල් වුණා පිට වෙන විට පිට වුණා දැනෙනවා. මෙය පැයක් විතර සිදු වුණා. ඒ වගේම සක්මන් භාවනාවේදී දකුණු කකුල ඔසවාගෙන ගිහින් තබන බවත් වම් කකුල ඔසවාගෙන ගිහින් තබන බවත් හොඳින් දැනෙනවා. 16 වෙනි දින පාන්දර 3යි 3ට පවන විනාඩි 20ක මම සූදානම් වලට විනාඩි 45ක සක්මන නැවත ආරම්භ කළා. පැයක් පමණ කාලයක් මේ අවස්ථාව වෙන විට හොඳ සිහියෙන්ම කළා. ඊළඟට පහට ආනාපානස පරියංක භාවනාව කළා. අයාමාර වනතුරු මගේ ආහාර ගැනීම සඳහා නැවතුවා. මට හරිම සෑහලුවක් දැනුණා. ආහාර ගන්න තරම් බඩගින්න දැනුනෙත් නැහැ. ආහාර ගැනීමට යන මොහොතේත් හොඳින් සක්මන් සක්මනින්ම ගියා. ආහාර ගනිද්දී මට දැනුණ දේ තමා ටික ටික මැසිමකට දාලා තල්ලු කර අඹරන ගතියක්. මේ මට සමාව ඉල්ලා කියා දෙන මෙන් තරුණ තෙරුවන් ඉල්ලා සිටිමි තෙරුවන් සන්නයි. ස්වාමීන් වහන්සේ මමට කියා ගත නොහැකි වැරදි වැරදිද කියා. අන්තිම වාක්‍ය නැවතත් කියන්න. මමට කියාගත නොහැකි වැරදිද කියා කියලා කියනවා. කියා වැරදිද කියා සම්පූර්ණ නැහැ වාක්‍යය. අන්තිම වාක්‍ය කියවන්න ඔක ලියලා දෙන්නේ කියවන්න. මෙම්මට කියාගත නොහැකි වැදිද කියා වැරදිද කියලා දන්නේ නැහැ හවුද දෙනෙක් සම්පූර්ණ නැහැ වාක්‍යය. ඔක්කොම හරි මෙතන විස්තරේ හොඳයි. ඒ කියන්නේ විස්තරේ හිත යෙදිලා කාන්දමට අල්ලලා වගේ තියෙන බව පේනවා කතා කරනකොට. නමුත් දැනෙනවා කියන වචනයක් වේගේ පාවිච්චි කරනවා මෙන්න මේ දැනෙනවා කියන එකට මොනවද දැනෙන්නේ කියන එක ආශ්වාස කරනකොට දැනෙනවා ප්‍රශ්වාස කරනකොට දැනෙනවා වම තිනකොට දැනෙනවා දකුණ තිනකොට දැනෙනවා කියන එක ඒකට විශේෂණ පද ටිකක් දානවනේ ආශ්වාසයට වෙනස් ප්‍රශ්වාසය කොහොමද දැනෙන්නේ වමට වෙනස් දකුණ දැනෙනවද දැනෙනවා නම් මොනවද කියලා ඒ විස්තර එනවනම් අහගෙන ඉන්න එකනට පාළුවක් දැනෙන්නේ නැහැ ඒක නිසා ඒ ටික තමයි උනන්දු කරවන්න තියෙන්නේ. අනික හරි එච්චර විශේෂයෙන් කියන දෙයක් නෑ. හොඳට යන බවයි පේන තියෙන්නේ. සමාවන සේක්වා. එය හොඳින් සිදු වෙන බව මම දනවා. දන්නවා. ඒකට කියන වචන දෙමට කියන්න අමාරුයි. නෑ ඔය ඔය උත්තර දෙන්න හදන්නේ මං කියන දේ අහන්න නැතුව වෙන්නේ නැති මං අහන්නේ ආස්වාසිය දැනෙනවට වැඩිය ප්‍රස්වාසිය දැනෙන්නේ කොහොමද කියලා වෙනස කියන්නේ කියලා. මෙතන හැපෙනවා දැනෙනවා. අතුල් වෙනකොටත් ඇතුලේ වදිනවා දැනෙනවා. ඔය එතකොට දෙකම එකටනේ කියන්නේ. මේ දෙක අතර තියෙන වෙනසක් තියනවාද? ඒක තමයි වෙන අහගෙන ඉන්න කෙනාට තේරෙන්නේ. ආස්වාසිය මෙහෙමයි ප්‍රස්වාසිය මෙහෙම නැති කියලා උනා. ප්‍රසවාසයේ මෙහෙම ඒක ආස්වාසයේ නැති ಗುಣ වගේක් තියෙනවා කියලා උන් ඔය දෙක මේ පොල් ගෙඩියක් දෙකට බින්දා මේක ඇස් පැත්ත මේක උල් පැත්ත කියලා දෙකක් තියෙනවා පොට්ටේකට උනත් තේරෙනවනේ අන්නේ වෙනස කිව්වනම් දන්නවා පොල් ගෙඩිය දැන් බිඳලා තියෙන්නේ කියලා පොල් කටු දෙකයි යුවට දෙකම කටු මේ ඇස් පැත්ත මේ උල් පැත්ත කියනකොට වෙනස්කම් වගේක් තියෙනවනේ ආන්නේ ඒකට හිත ගියොත් හුඟාක් හිත අවදි වෙනවා එහෙම අත් දකින්නවාද එහෙම නැත්නම් දෙකම එක වගේ දකින්නේ වෙනස්කට දකින්නේ. ඒ වෙනස මොකක් කියලාද හිතේ? කොහොමද එලි කරන්නේ? ආස්වාස් කරනකොට ආස්වාස් කරනවා කියලා ප්‍රාස්වාස් කරනකොට ප්‍රාස්වාස කරනවා. ප්‍රාස්වාස් ආස්වාස් කරද්දී ඇතුල් වෙනවා කියලා ප්‍රාස්වාස කරද්දී පිට වෙනවා කියලා. ඔව් එතකොට ඇතුල් වෙනවයි පිට වෙනවයි කියන එක මොකක් වගේ උපමාවකින්ද මොන වගේ රූපකයක් මාර්ගයෙන්ද කොහොමද මේ දැනීම කියන්නේ මට ඒක දැනෙන්නේ ඇත් පිට වෙනකොට නිකන් බැලුමකට යොමුනා වගේ ඇතුළටත් දිව යම් කායක් රූප හුස්ම රැල්ලක් වගේ දැනෙනවා උත්සාහය ගැන මම ප්‍රශංසා කරනවා උදාහරණ ඉන්න කෙනාට මොකුත් නැහැ ඕකේ. ඒක දැනෙ දෙකේ වෙනස. මේක මෙහෙමයි මේක මෙහෙමයි කියන එක දැක ගන්නාසුළු අනිද්දාසේ භාවනා කරන්න. එතකොට තමයි කට උත්තරයක් දෙන්න පුළුවන් මේක වෙනකොට ආශ්වාසය වෙනකොට ප්‍රශ්වාසය නෙවෙයි කියලා කියන්න කරුණු තියෙනවා. ප්‍රශ්වාසය වෙනකොට ප්‍රශ්වාසයමයි ආශ්වාසය නෙවෙයි කියන්න කරුණු තියෙනවා. අනේ දෙකේ වෙනස අල්ලපු ගමන් මේ එලහරකා මේක මීහරකා කියලා දෙක වෙනස කියතයි. එහෙම නැති තාක්කල් භාවනාව තෝන්තු වෙලා තියෙන්නේ. හැඳි ගෑවිලා තියෙන කලවම් වෙලා තියෙන භාවනාව යනවා. එතකොට අපි ගුණයක් කරන් දෙන්නේ ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කළ දකින්නවා. පය වම් පය තියෙනකොට මෙහෙමයි දකුණු පාය වෙනකොට වෙනසක් තියෙනවද? ඒ තියෙන එක වෙන කෙනෙකුට කියන්නේ කොහොමද කියලා බලනකොට අර සතිය හොඳට ස්ථාවර වෙනවා. හොඳට බැහැ ගන්න. නැත්තම් මේ තොරතුරු බොහොම හොඳයි. අනිත් දවසේ අන්න ඒක දැක ගන්නාසුළු භාවනාව ගෙනියන්න. ගරු ස්වාමින් වහන්සේ පෙරමිණිය ගොතා ආනාපාන සතිය වැඩිීමේදී දකුණු දණහිසට බලවත් වේදනාවක් දැනේ. උස් ආසනයක වාඩි වී ආනාපාන සතිය වැඩිීමේදී භාවනාවේ බාධකද වේදනාද නැති වේ. එසේ උස් ආසනයක සිට ආනාපාන සතිය වැඩිම යෝග්‍යද? අපිට ආසනේ නෙමෙයි අවශ්‍ය කරලා තියෙන්නේ ශරීරයේ පහසුව. ශරීරයේ සමබරකම. ශරීරයේ සැහැල්ලුව. ඒ නිසා මේ කුරුසෙට තියලා ඇන ගහලා හරි දඬු කඳේ ගහලා හරි කටුබෙරේ පෙරලන ගමන් භාවනා කරන්න බෑ. කරුණාකර ඇඟට මෛත්‍රී කරන්න. ඒකට මෛත්‍රිය දන්නේ නැතුව ශාරීරික පහසුව දන්නේ නැතුව ශාරීරික සම්බර භාවය දන්නේ නැතුව ශරීරයේ සිහි ලීල්ල කරන්න දන්නේ නැතුව කවදාකවත් භාවනාවක් කරන්නේ නැහැ. ඒ නිසා Tamanට ඒකට විශේෂඥවරු ඕනේ නැණි. වාඩි වෙනකොට පහසුව දැනගන්න. ආන්නේ විදිහට පහසුව ඇති කරගත්තේ නැත්නම් භාවනාව පටන් ගන්න නැහැ. ඒ නිසා ඒකට ඒක ඉගෙන ගන්නත් සමහරට මේ වගේ භාවනා පන්ති පහක් හයක් ගන්න වෙනවා. එහෙම නැත්නම් අපි ගිහිල්ලා පුම්බගෙන මොනවදෝ කරන්න හද. ඇඟ ඉන්නේ හරි වෙහෙසක. භාවනාවක් නැහැ. ඒ නිසා හොඳට මෛත්‍රී කරන්න හොඳට කිර දීලා හොඳට නාවලා පොඩිගේ බුදි කරවන්න හදන මවක්. පොඩි කයෙන් අහන්නේ නැහැ නේ ඔබට තප්පහසු ජීවනද කියලා අම්මනේ කොට්ටේ රැලි හිටින්නේ නැති වෙන්න හරි ගස්සලා තියලා සමබර කරනවනේ. අන්නේ වගේ තමන්ගේ ශරීරෙට මවක් තමන්ගේ දරුවෙකුට මවුනෝනිය සලකන්න වගේ සලකන්න බෑ. මොකද ඒ තරම්ම මේ ශරීරයට වෛර කරගෙන අපි ජීවත් වෙන්නේ. තේරුම් අරගෙන එක චිත්තක්ෂණයක් හරි සැහැල්ලු කරන්න. ඔකට උස ආසන කෙටි ආසන නෙවෙයි ඉඳගෙන ඉන්න ආසනයේ පහසුව තමයි මෙතන අවශ්‍ය කරන්නේ. ඒ ගැන හොඳට හිතේ දාන්න. ඒක එච්චරම ලේසි වැඩක් නෙවෙයි. කියනකොට නම් හිතෙනවා මේ සැප තියෙනවා නම් මොකද සැප විඳින්නේ නැත්තේ කියලා නෑ කොච්චර සැප විඳවත් අපේ ශරීරයේ දුකමයි ඉල්ලන්නේ දුකමයි දෙන්නේ අපි. ඒ නිසා අපිට දන්නේ නැහැ කොහොම ඉඳගත්තුත්ද පහසු. ඉස්ලාම් ප්‍රශ්න කිව්වොත් ආනාපානය කරන්න ගියාම වෙහෙසක් එනවා. භාවනා කරන්න ගියාම. ඉතින් භාවනා කරන්නකොට වෙහෙසක් එනවා. අනික් වෙලාවට ආනාපාන කරනකොට වෙහෙසක් එන්න එපා. නෑ මේ භාවනා කරනවා කියලා මොනවද උත්තරමන. මොනවද මිරිකලා අල්ලනවා. ඉතින් අල්ල වෙලගෙන හරි අමාරුයි. හුස්ම ගන්නකොට මේ අමාරුයි. ඉඳගෙන ඉන්නකොට අමාරුයි. ඉතින් කියලා දෙන්න වෙන්නේ අපිට මේ වගේ විශාල භාවනා පන්ති වලට හුස්ම ගන්න හැටි. ඉඳගෙන ඉන්න හැටි. ඕනම විශාලම පන්ති. එහෙනම් ඉපදිච්ච ගමන් බබා වුණත් දන්නවා හුස්ම ගන්න කොහොමද කියලා. ඒක භාවනා පන්තිකදී කියන්න වෙන්නේ මොකද මේ තාඨවන හින්දා. අනවශ්‍ය විදියට මේක මිරිකලා අල්ලන නිසා. ඒ වගේම ඉඳගත්තන් පස්සේ ආසනයක සැපතේ ඉඳපන්කෝ. කඩි ගායට එහාට නලිනවා මෙහාට නලිනවා මොකද්ද මේ ඇඟ දණු කඳේ ගහන්න හදන. ඒක නෙවෙයි භාවනා කරන්න මේ ශරීරයත් එක්ක මිත්‍ර ස්වරූපෙට යන්න ඕන. මයික් එක ඔෆ් කරලා තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම අද දින ආනාපාන සති භාවනාව කරන විට සුදු පැහැති ආයෙක් ඉදිරියට පැමිණ සම්පූර්ණ හරි අපහැදිලි. ඒ වචනක් කියව ගන්න අමාරුයි අපේ අම්බලේ සුදු කෙස් වැටියෙන් ඔහුව ඔහුගේ කොණ්ඩේ ගලවා අයින් කළා යමින් කළු කෙස් තිබුණා යටින් කළු කෙස් තිබුණා දැන් කොහොමද කියා ඇහුවා නොපෙනී ගියා ඊට පසු බෙර කණ්ඩායම් නැටුම් කණ්ඩායම් දැක්කා. ටික වේලාවකදී නොපෙනී ගියා. ඊට පසු ඈතින් ගරුතර ස්වාමීන් වහන්සේ නමක් අසුපිට වඩිනවා දැක්කා. ළඟට ළඟට වැඩියා. වැඩලා ඔබ දැන් කොහොමද කියලා ඇසුවා. උත්තර දෙසා උත්තර දෙන්න සූදානම් වෙනකොටම නොපෙනී ගියා. ගරුතර ස්වාමින් වහන්සේ මෙම தත්වය ගැන ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමක් වැඳ නමස්කාර පූර්වක ඉල්ලා සිටිනවා. ඔය කියන්නේ පේන දර්ශන නිසා ආනාපාන සම්පූර්ණයෙන්ම අමතක කරලා. ඒ නිසා අපිට ඒ දර්ශන දෙකක් අතර මැද හරි කමන්නේ මගේ ගමනට යනකොට අවශ්‍ය කෙනේ මූල කර්මස්ථානේ මතක් වෙනවා නම් භාවනාව සිද්ධ වෙනවා. මේ පේන පේන දේවල් වල අස්තර විස්තර ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යක් බලන්න හදනවා කියලා කියන්නේ කොහොදෝ යන්න ගිහිල්ලා මේ හැරිලා අතුරු පාරවල් දිගේ ඈතට යනවා. ආයෙ පාට දාගන්න දන්නෙත් නැහැ, පැටලිලා ඉන්න බව දන්නෙත් නැහැ. ඒ නිසා මේවා පේන එකේ දෝෂයක් නැහැ. ඒ පේන අතරවාරේ හරි කමන්නේ අතරින් පතරවත් මම ගිවිසගෙන තියෙන ආස්වාද ප්‍රසවාසය බලණ්ඩයි. ඒක නිසා මේ අතරමැග හරි මට මම හුස්ම ගන්න බව, මම ඉන්න බව දැනගන්න බැරි වුණොත් ওই පේන දේවල් ලොකු කරන්න ගත්තොත් ආනාපානයට අනදර කිරීම නිසා ආනාපානයට අගෞරව කිරීම නිසා කාලේනාස්ති වීමක් සිදු වෙනවා. ගමනක් නැහැ. ওই පේන මොනම දෙයකින්වත් කරන්න හදන්නේ සතිය කඩන එක විතරයි. ඒ නිසා Taman තේරුම් අරගන්න ඕනේ දැනුව හෝ නොදැනුවත්ව අපේ තියෙන හැම වෙලාවෙම කරන්නේ වර්තමානයේ එළඹිච්ච සිටිය කඩන එක. ඉතින් ඒවට උඩ ගෙඩි දෙන්න යන්න නරකයි. බයිනරි ලෝන්ට ඉනිමම් බඳින්න නරකයි. ඒවට පොහොර දෙන්න යන්න නරකයි. ඒවට ආහාර දෙන්න යන නරකයි. ඒ ඔක්කොම නලියද්දි හරි කමන්නේ වරින් වර හිත තමන්ගේ මූල කර්මස්ථානට ගේන්න බැන්න යෝගාවචරයා කියලා කියන්න බෑ. ඒ මදිවට මෙව මොනවද කියලත් හීන පලාපල බලනවා වගේ බලන්න හදනවා කියලා කියන්නේ හුඟා පැටලිලා. ඉගෙන හදන්න බැරි අමාරුවක් වෙලා කියන එක නෙවෙයි. උත්තරය එකයි කියන්න තියෙන්නේ. මේවා පෙන්නුවාට බලන්න ඕනේ ආනපාන විතරයි. ඕන දෙයක් පෙනිච්චාවයි ඒව ගණන් නොගෙන හැකිතා කානපාන ගෞරව කරලා ආදර කරලා නැවත නැවත ගේන්න පටන් අරගත්තොත් ගමනක් ඉස්සරහට යනවා. නැත්තම් මේ අතරමැගදී පෙන්වන ඇස් බැඳුම් වලට මැජික් වලට රැවටිලා අර වටිනා ක්ෂණය ආනපානේ පාවා දෙනවා. ඉතින් ඒක දඬුවම් ලබන්න වෙන වැඩක්. ඒ නිසා හොඳට ඉගීස ගන්න පටන් ගන්නකොට පරියන්කේදී මේ මොන්නෝ ඇවිල්ලා කොයි පැත්තෙන් උලිහිලි පාන්න ගියත් මම ලදලද වෙලාවේ නැවත නැවතත් ආනාපාන යොදවන්න ඕනේ. ඒක තමයි මගේ මේ භාවනා ක්‍රම යෝගාවචරකම රැකෙන්නේ එතන. නැත්නම් මේ පේන පේන දේවල් බල බල යන එක නෙවෙයි කියන එක මතක තියාගත්තම හරි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සුද්ධාස්තක වලින් සතර මහා බුද්ධ ධාතු පමණක් විවහාර කරන්නේ ඇයිදයි පහදා දෙන සේක්වා. ආකාශය හා විඥාන ධාතු දෙකද වැඩියෙන් ව්‍යවහාරයට නොගැනේ. ඊට හේතුද මාගේ දැනීම දියුණු කර ගැනීම සඳහා පාදා දෙන සේක්වා. දැනුම දියුණු කරගන්නේ කොහොමද? නැවත වෙනදා විභාවනා කරනකොට ඒ වගේ කරුණු ඉස්සර කරන්න යන්නේ මූලික උපදෙස් ටිකක් තියෙනවා සතිය වඩ아가න යන්නේ අනික 30ක් 40ක් යන ගමන එක්කෙනෙකුගේ දැනුම දිනු කරන්න ගියොත් එහෙම මේ භාවනා පැත්තක දාලා පාඩම් පැත්තේ පටන් ගන්න වෙනවා. ඒකට ඕන තරම් තැන් තියෙනවා. මේකයි කෙරෙන්නේ නැත්තේ. ඒක නිසා මෙතෙන් ආවට පස්සේ කරුණා කරලා ඉව ටික తాවකාලිකව වැත්තක තියලා මෙව බල බල ඉන්න වෙලාව හුස්මක් ගන්නවා පුළුවන් නම් සතියෙන් යුක්තව ඔය ටොං ගණන් දැනුමකට වැඩිය මේ අත්දැකීමේ කවුන්සයක් වටිනවා. නිසා කරුණා කරලා ඔය ඒ මූලික දැනුම පිළිබඳව තියෙන ආසාව භාවනා කරන වෙලාවේදී පොඩ්ඩක් පැත්තක තිබ්බට කමක් නැහැ. ගිහිල් ඉවර වෙලා අවශ්‍යයි කියලා හිතෙනවා නම් කරගෙන යන්න නමුත් මගේ පුද්ගලික අදහස නම් ගිහිල්ලවත් මෙව අතක ගායඳලා කෙලවරක් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒ වෙනුවට මේ සතිය පිහිටවනවා නම් ආනාපානේ හෝ සක්මනේ හිත පිහිටවනවා නම් කවදා හෝ ඕක දැනගන්න පුළුවන් වෙයි. ඕක දිගේ ගිහිල්ලා ආනාපානෙට ආපු කෙනෙක් නම් මම දැකලා නැහැ ලෝකේ. ඔගේ දැනුම දිගේ ගියාට පස්සේ කවදාත් ආයේ භාවනාවට එන්නේ නැහැ. ඔය කක කක යනවා. ඒ නිසා අපි මේ වගේ භාවනා මධ්‍යස්ථානවල ඒ වගේ මූලික දැනුම උගන්වීම ඉස්තර කරන්නේ බණ කියනකොට අවශ්‍ය ටිකක් ඉදිරිපත් කර ගන්නවා. ඒක අර කියන කාරණාව වපනකව ගන්න. ඒ වෙනතු මේවට යදෙව්වොත් මේ එක්කෙනෙකුගේ අවශ්‍යතාවය සම්පූර්ණ අතර බර ගානකගේ ඒ මූලික ප්‍රායෝගික පැත්ත යොමු නොවෙන නිසා ගොනුවක් ඇති නොවෙන නිසා මම මේ වගේ ප්‍රශ්න බැහැර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අවසර ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී සිහියෙන් යුතුව මම දැන් මෙතන යනුවෙන් තැන්පත් වී ආශ්වාස ප්‍රශ්වාස දෙස සිත යොමු කරමින් සිටින විට ඉක්මනින් සිත සමාධිගත වේ. එලෙස බොහෝ වේලාවක් සිටිය හැක. එලෙස ඒ අරමුණේ සිත යොමා සිටින විට එක් එක් වර්ණ, බුදුරුව ආදී දැర్శණය වේ. මේ භාවනාවේ හරිමඟට යාමද එතනින් එහාට කුමක් කළ යුතුදයි පහදා දෙන මෙනිතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. උතුම් නිවන අවබෝධ වේවා. මට ඉස්සෙල්ලා ප්‍රශ්නයක් තිබුණා ඒක එක සුදු කෙනෙක් වෙනවා ආදි දර්ශන. නමුත් මේකේ ඊට වැඩිය වෙනසක් තියෙනවා. ඒ දර්ශන පේන්නේ ආස්වාද ප්‍රසවාස අතරමැද බව මේකේ ලිඛිතව ප්‍රකාශිතයි. ඒත් අර සැකේ දිනවා මේ ප්‍රශ්න මේ ආලෝක මේ දර්ශන මේ නිමිටි මේ උදාහරණ මොනවද කියන්න හදන කියලා. එකයි කියන්නේ උඹට සතිය වඩන්න දෙන්නේ නැහැ කියලා බලපෑම් විතරයි කරන්නේ. එච්චර වෙන මොකක්වත් ඔයගේ නැහැ. තොට දෙන්නේ නැහැ සතිය වල. නෝ බලාපිය මං තොට මෙව්වා පෙන්නනවා, ඉව්වා පෙන්නනවා කියලා උලිහිලි පාන එකයි තියෙන්නේ. ඉතින් ඔය පණිය රිලුන්ට ඉලිමම් බඳින එකද කරන්න ඕන. කියන්න දෙන තෝණු දුන්නට මම පුළු පුළුවන් වෙලාවේ මගේ සතිය මම පවත් ගන්නවා කියලා ඒ එනේදී කොයි එක තිබුණත් Taman අර ශක්ති ප්‍රමාණය සතියට මූල කර්මස්ථානෙට ඉදියව්වට හිත යොදලා ඒ පැත්තට යන හිතට නෙමෙයි පොහොර දාන්න ඕනේ මූල කර්මස්ථානට එතකොට නම් අන්න ඒ මේ වගේ බාධක තියෙද්දි ඒ බාධක වලට හිත නොයොදා මූල කර්මත්තන් හිත දාන්න ඕනේ. මම දානවා එන්නේ එන්නේ එන්නේ මට එහෙම දැමීමේ සූරකම දක්ෂකම ඇති වෙනවා කියනොනම් ඒකාන්ත දියුණුවක්. එහෙම නෙමෙයි පේන පේන දේවල් වල වගතුක විස්තර ලියලා ඒව ගැන කතා කතා කර කර ඉන්නවනම් ඒ කරන හැම වෙලාවකම මූල කර්මස්ථානට අනදර කරනවා. අගෞරව කරනවා එතකොට භාවනාවේ වැටිලා ඒ නිසා පේන දේවල් වල ප්‍රශ්න තියෙන්නේ ඒව කරේ අපි වැඩ කරන හැටි ක්‍රියාත්මක වෙන හැටි ප්‍රතිචාර දක්වන හැටි ඒව කරේ පිහිටන හැටි මේව ඉන්නේ නැතුව ඉගෙන ගන්න බෑ එනකොට කරුණාකර මතක තියාගන්න මූලික දේ මූලික තැනක දෙන්න මූල කර්මස්ථානෙට එහෙම නම් ටික කාලයක් යනකොට Tamanටම තේරෙන පටන් ගනී පාරේ කොච්චර මිනිස්සු ගමන් කරත් හැප්පෙන්නේ නැතුව Tamanට යන්න පුළුවන් පාරේ ඉතින් යන්නේ නේ ඔක්කොගෙන් විස්තර අහා ඔයා කොහෙද යන්නේ අය ওই පැත්තට යන්නේ මේ පැත්තට යන්නේ ඇත්තටයි කතා කර හිටියොත් ගමනක් වෙන්නේ නැහැ. ඒ තමයි හම්බෙච්ච පොඩි කාලය ඇතුළත දෙවෙනි ප්‍රකාශ කරලා තියෙන එකනාගේ අදහස් හොඳයි ඉස්සලා කියපු එකනට වැඩිය මොකද ආනපානට ඇසුර තියෙනවා. තවත් දියුණු කරන්න. එන්න දේවල් ගැන පුළුවන් තරම් අවධානය යොමු කිරීම අඩු කරලා ඒව ASCII ඒව අල්ලපනලා ASCII මූල කර්මස්ථානට යෑමේ හැකියාව පටන් අරගත්තොත් භාවනා කියන්නේ දී යටින් ඉන්දර ගෙනියන්නා වාගේ වැඩක්. කඹේ ඇවිදින්නා වාගේ වැඩක්. තනියේ දණ්ඩක යන්නා වාගේ වැඩක්. ඔක්කොට මුත්‍ර දීගෙන යන්න ගියොත් ඒ දණ්ඩ පල්ලි තමයි වැටෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේ මූල කර්මස්ථානයේ සිත පිහිටුවා සිටන අවස්ථාවේදී මේ මොහොතේ පවතින ඉන්ද්‍රිය සංවරය අභ්‍යන්තර ආයතන වලින් එන අරමුණු බොහෝසේ හීන වුවත් විඥාණය නැමැති ගබඩාවේ තැන්පත් වී ඇති පල්වේගිය අතීත අරමුණු සිටිවිලි වශයෙන් ගලාගෙන ඒමක් මුල් දිනවලදී සිදුවේ. එහෙත් දින කිහිපයක් ගැන විට එහිද බලබින්දී යන බවක් වැටහි. සතිය පිහිටා සමාධිමත් සිතක් ඇති කර ගැනීමට බාධාවන මේ විඥාණය හිස් කර ගැනීම මේ භාවනා තුලින් සිදුවන්නේ කෙසේදයි මහා කරුණාවෙන් පහදා දෙන සේක්වා. ඇත්තටම විඥාණයෙන් ඔය මේ කියන එක හරිනම් විඥාණයෙන් එන දේවල් අපි ඉල්ලලා ගත්ත දෙයක් නෙවෙයි. ඒක ඇබ්බැහියට රුචි අරුචිකම ආනුව පෞරුෂත්වයේ ලකුණු හැටියට ඔහිමත් වෙනවා. ඒ ගැන කනගාටුනොත් අකුසලයක්. ඒව මගේ නෙවෙයි. ඔය ඉති මම මං යන පාරේ තවත් යන කට්ටිය කියලා ගණන්නුගෙන හිටියොත් තමන්න හොඳට වෙලා හම්බ වෙනවා මූල කර්මස්ථානෙත් එක්ක ඉන්න. ඊට පස්සේ ඒක තිබුණයි කියලා ප්‍රශ්නකුත් නැහැ. අපි යන පාරේ තව කවුරු හරි පැත්තෙන් ගමන් කර කියලා ප්‍රශ්නයක් නැහැ නමුත් මම රජ කෙනෙක් නම් යන්න දෙන්න බෑ. එහෙමනම් හේ වාය යන්න ඕනේ ඉස්සර වෙලා කිසි කෙනෙක් පාර යන්න බෑ. මොකද රජුන් පාරට බහැලා. ඉතින් අපි නිකම්ම නිකන් සිරිබිරිස්ලානේ අපිට කොහෙද එහෙම රජ ගමනක් යන්න හම්බ වෙන්නේ. අපිට හම්බ වෙන්නේ නැහැ ඉස්සර පස්සර එහෙම සෙනඟ. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ උඹත් ඵලයන් මේ පොදු පාරනේ ගංශබා පාරවලනේ. ඕන කෙනෙක් පළච්චවයි මගේ ගමනේ අනේකයි තියෙන්නේ. මේ මතුවෙන දේවල් ඇඟේ දාගන්න නැතුව මතුවෙන දේවල් එක ගැටෙන්නේ නැතුව මතුවෙන දේවල් වලින් ආඩම්බර වෙන්නේ නැතුව යන ගමන ශිල්පයක්. දේවල් නැත්තනක් නෙමෙයි අපි ඉල්ලන්නේ. දේවල් තිබුණට ඇඟේ ගා ගන්න නැහැ. එනතන් අහ කන දුක් කරදර ගා ගන්න නැති එක. අපේ හිත කොහොල්ල බබෙක් වගේ. අහලකින් යන්න බෑ කාටවත්. තමන් කරත් තමන්ට සිද්ධ වුණා සේරම මල්ලේ දාගෙන ඉතින් පැහැෙනවා ඉතින් තැවෙනවා. අන්න ඒකේ නඩ තමයි පුත්තජනයයි කියලා කියන්නේ. එහෙම නැතු යන්නේ එක පළච්චාවයි. මගේ ගමන මං යනවා. මම යන්නේ මූල කර්මස්ථානට. ඒකතර විඥානේ නාඩ ගන්න නැතුවත්, සංස්කාර නාඩ ගන්න නැතුවත්, සංඥා නාඩ ගන්න නැතුවත්, වේදනා නාඩ ගන්න නැතුවත්, රූප නාඩ ගන්න නැතුවත් තමන්ගේ එල්ලේට යන්න පුළුවන් නම් ටික ටික ඒ නාඩගම් මැද යන ගමන හරිම විසිතුරු. ඒ මොනවත් නැති වෙලාවේ ගමනක් ඇත්තෙත් නෑ. ඒක නිකන් හිතලුවක් පමණයි. ඒ නිසා ඕන කෙනෙක් ඕනාට ගමන නඩා කතාවයි. Tamanda පුළුවන් නම් ගමන බාධා කරගන්න තු යන්න. ඒ මනුස්සයාට මායාවකින්වත් බාධාවක් නෑ. ඒ දකින් දකින් හැම එකටම උත්තර බැඳ බැඳ දකින් දකින් හැම එකක්ම මට අදාළයි මට මේකේ නිමිත්තක් තියෙනවා කියලා ගන්න කෙනාට වැඩි දුර යන්න හම්බෙන්නේ එතනම කැරක් කැරකී ඉන්නවා. ටැග් ගහනවා, පල් වෙනවා, මෙත් ඇහි වෙනවා, සුලිය වගේ කැරක් කැරකී ඉන්නවා. ඉතින් ඒ නිසා විඥානේ ඕනේ නාටකමක් නටාගත්තා වයි බුදුජානක සිදීලා තියෙන මො ගොරෝසු දෙයක් නේ. ආස්වාද ප්‍රසවාසනේ. ඇවිදිනකොට මේ පොළොව බිම තියෙන එකනේ ඒක ඔළුවට පොල්ලෙන් ගැහුවා වගේ තේරෙනවනේ. ඒකත් එක්ක ඉන්න. එතකොට ඕනේ නාටකමක් විඥානේ නටාගත්තා. විඥානේ නාටක නතර කරලා මේ ගමනක් යන්න බෑ. ඒ නාටකම තියෙද්දි ගණන් නොගෙන යෑම තමයි මේ භාවනාවේ තියෙන නැත්නම් නොසැලෙන හිත තමයි භාවනා තියෙන ඉහෙළම දේ. ඉතින් අපි මෙතෙක් කල් ආවේ එහෙම නෙවෙයිනේ. ඒ නිසා ඒකේ ඉඳලා අර නොසැලෙන තැනට යෑම තමයි අපි මේ උත්සාහ කරන්නේ. ඒක ක්‍රමයෙන් සිද්ධ වෙන්න ඕනේ. ශිල්පෙන් සිද්ධ වෙන්න ඕනේ. ටිකෙන් ටික සිද්ධ වෙන්න ඕනේ. ලිඛිත ප්‍රශ්නේ පමණයි පෙවන්නේ. ඔව් අපි පැය භාගයක් විතර අරගෙන තියෙනවා ලිඛිත ප්‍රශ්න සඳහා. ඉතින් සමහරක් ප්‍රශ්න අපි කල් තැබුවා. ආ ඉතින් ඒ දීප උත්තර මතින් හෝ නැත්නම් වෙනම වයිල අවස්ථාව හැටියට අසාධාරණ ගන්න ප්‍රකාශ කරන්න මත ප්‍රකාශ කරන්න තියෙනවා නම් කරුණා කළා මේ අවස්ථාව පාවිච්චි කරන්න කියලා ඉල්ලා හිටින්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේගේ උපදේශ පරිදි ඊයේ මම අර පරයන්ක ඉන්නකොට මම මෙතනයි කියලා මෙනෙහි කරලා හිමීට හුස්ම රැල්ලට අවධානය දීලා ඊයේ දවල් භාවනාව ඉතාම සාර්ථක වුණා. ඊට පස්සේ නමුත් හවස ගිහින් ඉන්නකොට පොඩ පොඩ ටිකක් අපහසුතාවයන් ආවා. ඒ කියන්නේ මේ ශරීර අපහසුතාවය. ඒ කියන්නේ ඉන්න ආසනේ ඉන්න හරිම අමාරු නා. ඒ කියන්නේ ඇඟෙන් පල්ලෙහා නිකන් ලොක් වෙලාම ගියා. ඒ කියන්නේ හැබැයි මම ඒක කාගෙන ඒකත් එක ගැටි ගැටි වෙන දෙයක් වෙච්චාවි ඊළඟට මොකද වෙන්නේ? ඔක ඇඟ කැඩලා මැරෙන්නේ නැහෙනේ කියලා හිටියා. නමුත් ඒක අද උදෑසනේදී කකුල් හිටන් ගොඩක් රිදුනා. ඒකෙන් උනේ අද භාවනා කරන්න බං ආපුවාම මම හිතුවා ටිකක් රිදෙනකොට ආසනේ ඉන්න විදිය වෙනස් කරන්න කියලා. එතකොට ටිකක් රිදීම අඩුයි. නමුත් අර විනාඩි 20න් 30න් වගේ ඉන්න ඉඳගෙන ඉන්න ඉරියව්ව මාරු වෙනවා. භාවනාව කැඩෙනවා. එහෙම මාරු කර කර යන්නද නැත්නම් ස්වාමීන් වහන්සේ අර ඉන්න විදියට කොහොම හරි තව කාගෙන ඉන්නද කියලා තමයි දැනගන්න ඕනේ. ඒකේ විස්තරය එන්නේ විනාඩි 20න් 20 ඉරියා වෙනස් කරන භාවනා කැඩුනයි කියලා ප්‍රකාශයක් කරනවානේ. මොකද්ද මෙතන භාවනා කැඩුනයි කියලා කියන්නේ? ඒ කියන්නේ ස්වාමීන් දැන් අතන අර හුස්ම රැල්ලට මේව කරගෙන මේ අවධානය දීගෙන ඉන්නකොට අර බ්ලැන්ක්නස් එක මොකුත්ම නැහැ. ටික වෙලාවක් යනකොට අර මටත් මගේ ඇඟවත් දැනෙන්නේ නැති තත්ත්වයක් එනවා. නමුත් එකපාරට මේ දරා ගන්න බැරි විදිහට කකුල් දෙක එහෙම රිදෙන්න ගත්තාම තමයි මේක අර නවත්තලා S2 ඇරලා කකුල් දෙක දිගේ ඇරලා ආය මේ වෙන ආසනයකට ගිහින් ආය අර මුල ටික මුලින් නම් යන්න ඕනේ කියන්නේ. මුලින් නම් අර තත්ත්වයෙන් එකපාරට කැඩෙනවා. එතනත් සංකර්තාවයක් තියෙනවා. ඒ අරමුණ තුනී වෙලා නොදැනෙන තත්ත්වකුයි ඒ වගේම කයෙන් වේදනා ගොඩක් ඇතිවිලා ගොජ දාන තත්ත්වයේ දෙකක් පටලවාගෙන තියෙනවා. ඔය දෙකෙන් කොයි එකද ඔය කියන தත්ත්වයට අදාළ? සවනසර ටික වෙලාවක් යනකොට ඒ කියන්නේ දැන් අර හුස්ම රැල්ලෙන් හිමීට හිත නිවිගෙන නිවිගෙන යනවා. ඒ කියන්නේ අර සිතුවිලි එන්නේ නැහැ. ටික වෙලාවක් යනකොට තනිකර හුස්ම ඉහළට පහළට ඒකට විතරයි අවධානය තියෙන්නේ. නමුත් එක පාරටම අර කොහෙන්වත් ඒ කියන්නේ ඉන්න ආසනේ හොඳට ඉන්න පුළුවන්. නමුත් එක පාරට මේ කකුල් වලින් මේ ඉනෙන් පල්ලෙහා ලොක් වෙන ගතියක් එනවා. ඒ කියන්නේ ඒ දෙක ළඟ ළඟ සිද්ධ වෙනවා කියලාද නොදැනීම යන ගතියත් වේගෙන් නැවතත් වේදනාව වැඩි වෙන ගතියක් වැඩි වෙනවා. හැබැයි අර ආසනේ මාරු කරන්න මාරු කරන්න මට තේරෙනවා ඒක දැන් ඉක්මනට ඉන්න ඉන්න කොයි ඉරියාවෙන් හිටියත් රිදෙන්න ගන්නවා. ඒක නෙමෙයි මගේ ප්‍රශ්නේ තියෙන්නේ ඉරියව් මාරු වීම නිසා භාවනාව කැඩෙනවා කියන එක මං ඉල්ලන්නේ. මොකද්ද මේකෙන් අදහස් කරන්න කියලා. අර නවත්ත නවත්ත කරන එක තමයි ස්වාමීන් වහන්සේ. මොකද්ද නවත්ත නවත්ත? නවත්ත නවත්ත ආය ආය භාවනාව මුලින් නැහැ කියන්නේ. ආසනයකට ගිහින් ආය හුස්ම ඉහළ පහළ මේ අවබෝධය මේ අවධානය දීගෙන ඉස්සරහට යනකොට අර සිතුවිලි තුනී වෙලා ගතියක් එනවා. අන්න ඒ ගතියට එන කාලය තමයි මම බින්දෙනවා කියලා කිව්ව භාවනාව. එතකොට භාවනාව කියනකින් අදහස් කරන්නේ අර විවේක ස්ථානේ එහෙම නැත්නම් හිතවිලි නැති වේදනා නැතන. එනමුත් ඒ කැඩෙනවා ඒ කැඩුණා කියලා කියන්නේ භාවනා කැඩුනා කියන වගේ එහෙම දාදාසත් ඔය කියවෙන්නේ. ඉතින් ඒක කැඩෙන එක නෙවෙයි ඒක ඉරියව් මාරු කිරීමේ නෙවෙයි නෙවෙන්නේ කොහොමද ඉබේ වෙනවයි කියන එක නේ කියවෙන්නේ. හොඳට විවේක වෙලා ඉන්නකොට ඉඳපු ගාම ඇවිස්ලා යනවා. ඒතකොට ඒක ඉබේ වෙන එකක්. ඊට පස්සේ ප්‍රශ්නයක් මතුවෙනවා මේ වේදනාව වැඩිකම නිසා ඉරියව්ව තමයි හිතලා මාරු කරනවා. එතකොටත් කැඩෙනවා. මේ දෙකෙන් වඩා වැදගත් ප්‍රශ්නේ මොකද්ද? වඩා උත්සන්න මොකක් සුද්ධ කරගත්තොත් හොඳයි කියලා දෙහිතෙනවා. තේරෙනවද මම මේ විග්‍රහ කරන ක්‍රමයේ තේරෙනවද? හොඳට විවේක වුණාට ඒක විසින්ම කැඩෙනවා ඒක වෙලාවක. සමහර වෙලාවට කැඩුණාට පස්සේ ඉරියව මාරු කරන්න ගිල්ලත් කැඩෙනවා. මේ දෙකෙන් කෝකද සූද්ධ කරගන්න ඕනේ? ඉරියව මාරු කරන්න කියන්නේ. ඇයි ඒකට කැඩුණයි කියලා කියන්නේ? අර මුලින්ම අපෝ යන්නේ නේද සයනා? නමුත් අපි මේ වගේ ඉරියව් මාරු කරන්න ඉස්සර වෙලා විවේක තනක් තිබුණා. ඉරියව් මාරු කරන්න උනේ වේදනාව නිසායි. වේදනාව පස්සේ ඉරියව් මාරු කරලා පස්සේ ආනාපානෙල මුලින්දලා එන්න සිද්ධ වුණා කියන්නේ ඔක්කොම සතිය තියෙන නිසා දැනෙන දෙයක්. මේක කැඩලා තියෙන කොහෙද? සතිය හොඳටම වැඩ කරලා තියෙනවා. වේදනාව විසන්න අමාරුයි. ඒක නෙවෙයි නේ ප්‍රශ්නේ තියෙන භාවනා කරනවා කියන චෝදනාව කොතැනද එල්ල කරන්නේ? මට පේන්නේ භාවනා කැඩලා කියලා හොඳට විස්තර පෙන්න පටන් දැන් තමන්ගේ බුක් කීපින් යනවා ටට්ටක් ගන්න. වේදනාව නැහැ වේදනාව වැඩි වේදනාව වැඩි නිසා ඉරියව් මාරු කරා මාරු කරපු නිසා ආනපන ගොරෝසුන ආයතල මුල්ල යන්න පුළුවන් මෙච්චර විස්තර විස්තර කල්ලාද තිබුණේ නැහැ ඉතින් දැන් මේ තොරතුරු බාධා කරගත්තොත් මේක බාධාවක් කරගත්තොත් මේක භාවන කැඩෙනවයි කියලා ගත්තොත් කොහෙද භාවනාවක් සිද්ධ වෙන්නේ මේ තමයි භාවනාව කියන්නේ දැන් තමයි Taman කවුද මෙහෙම වුණොත් මෙහෙම වෙනවයි කියන තොරතුරු දැන් එන්න පටන් ගත්තේ ඒ නිසා මේක භාවනාව කැඩීමක් කියලා කියන්න බෑ ඒ නිසා ඒ විතරක් නෙමෙයි මේකට පිළියම් කළ යුතුකුත් නැහැ. මොකද මේක ලෙඩක් නෙමෙයි. නමුත් ඊට විකල්ප තියෙනවා. මාරු නොකර දැඩිසේ ඉන්න පුළුවන්. ඒක වෙන විකල්පයක්. එහෙම නැත්නම් වේදනාව එන්නෙම නැහැ. මුදුවට කරදරයක් තියෙන්න පුළුවන්. ඒ වගේ එකක්වත් අපිට ඕන වෙලාවට එන්නේ නැහැ නේ. ඒ නිසා අහලා සුද්ධ කරගෙන ගන්න දෙයක් නැහැ මේකේ. එකයි ගන්න තියෙන්නේ ওই විදිහට Tamanda හිතිලා ඉරියව්ව වෙනස් කරාට වෙනස් කරාට පස්සේ ආනපනේ ගුරුසුණත් ආයතුණී කරගත්තත් මට පේන විදිහට මම දන්න කමට ඒ බහන කැඩීමක් නෙවෙයි හොඳට හර ගිහිල්ලා තියෙන්නේ. හොඳට විස්තර පේනවා දැන්. වෙනදට වැඩිය හොඳට මම කියන්නේ කොහොමද මොකද වෙන්නේ වෙනකොට මම කරන්නේ මොනවද කරනකොට මොකද වෙන්නේ ඔක්කොම විස්තර දානවා. ඒ නිසා මේක කැඩීමකට ගන්න එපා. මෙතන වෙන විදියක් තියෙනවා සමාධිය කැඩීමක් සිද්ධ වෙනවා. ඒක නෙවෙයි නමුත් මේ වැඩමුළුවේ අපි ප්‍රධාන තැන යන්න හදන්නේ සමාධියට නෙවෙයි සතියට. සතියනෝ බලනකොට නම් වෙනදට වැඩිය හොඳ විස්තර තොගයක් මෙතන තියෙනවා. මේ මේ පොත් ලැබීමෙන් ලැබිච්ච බුක් කීපින් වලින් ලැබිච්ච ප්‍රයෝජන. තවත් වැඩිපුර තොරතුරු තියාගන්න. ඒ තොරතුරු වැඩි වෙන්න වැඩි වෙන්න මම මොකාද කොහොමද මම වැඩ කරන්නේ? මෙහෙම වුණොත් කොහොමද වෙන්නේ? එහෙම වුණොත් කොහොමද වෙන්නේ කියලා තමන්න කිසිම කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බැරි තොරතුරු තොගයක් එන්න පටන් ගන්නවා. අපි මුළු ජීවිතේම අපි කරන්න මේ ඊටාමත් වැදගත් තොරතුරට සාප කරන එක තමයි. අනුගේ කුණු කන්දල් එකතු කරන. හරියට තොරතුරු එන වෙලාවට දිනන අජෝ භාවනාව කැඩලයි කිය. ඇත්තටම භාවනා හරියන වෙලාවේ තමයි කැඩනවා කියලා හිතෙන්නේ. සතිය පැත්තෙන් භාවනා දිහා බලන්න ගත්තොත් සම්පූර්ණ ජීවිතේ වෙනස්. ඔය බලලා තියෙන බලන්න හදන්නේ සතිය පැත්තෙන් නෙවෙයි ඔය කෑදර සමාධිය පැත්තෙන්. සමාධිය පැත්තෙන් නම් කැඩනවා කියලා හිතනවා. මම ඒකට මම එන්නේ නැහැ. මගේ නෑ. මොකද එහෙම සමාධිය කියන වචන වැඩි මම පාවිච්චි කරන්නේත් නෑ. මොකද ඒ තරම්ම ඒක සූස්තියක්. ඒක ඇබ්බැහියක් වෙලා. භවනා ලෝකේ විනාශ කරන, නාස්ති කරන දෙයක් වඩටපත් වෙලා. පොඩි උන්ට චොක්ලට් දෙනවා වගේ. සීනි බෝල දෙනවා වගේ. එනිසා ප්‍රශ්න දිහා බලන්න, ප්‍රශ්න විග්‍රහ කරන්න සතිය හරහා සම්පූර්ණ වෙනස් උත්තරයක් ලැබෙනවා. මම දන්න මෙහෙම කිව්වට උඹට තේරෙන්නේ නැති වෙයි. ඒකට ඒකට අපිට කරන්න තියෙන නැවත නැවතත් මේක සාකච්ඡා කරන්න ඕනේ. ප්‍රශ්නේ බලන හැටි දිහා බලනකොට පේනවා ප්‍රශ්නේ දිහා බලලා තියෙන වැරදියට නිසා ප්‍රශ්නයක් තියෙනවා ප්‍රශ්නට උත්තර දෙනවා. ප්‍රශ්න දිහා සතිය වෙත්තින් බලනකොට මෙතන ප්‍රශ්නයක් නෑ මේක උත්තරයක් විතරයි. මුදුවට බලපු නිසා හම්බෙච්ච තොරතුරු තෝගයක් විතරයි. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. එතකොට තවදුරටත් මේකට සාදර වෙලා සවිස්තරව යම් යම් දේවල් වෙනකොට අපි ප්‍රතික්‍රියා කරන හැටි ප්‍රතික්‍රියා නිසා ලැබෙන පසු ප්‍රතිඵල මෙහෙමයි කියලා පුළුවන් තරම් විස්තරව උත්සන්නව ආසන්නව බලන්න කිසි කෙනෙකුට මේකට විරුද්ධ වෙන්න බෑ කිසි කෙනෙකුට මේක ප්‍රතික්ෂේප කරන්න බෑ දුටු ප්‍රත්‍යක්ෂයක් මේ කතා කරන්නේ. ඒක භාවනා කැඩීමක් කියලා ගන්න එපා. ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ මම භාවනා කරගෙන යනකොට ස්වාමීන් වහන්සේ මට අවුරුදු තුනක විතර කාල සීමාවක් ඉඳලා හෘද වස්තුවට තමයි දැනෙන වම් පැත්තේ ස්පන්දනය ඒක ස්වාමීන් වහන්සේ ඒක මම අතෑරලා ආනාපාන සතිය සම්බන්ධ හුස්ම රැල්ල පීරනකොට ඉස්සරහර ඒක දැනෙනවා ඒක දැනලා ඉතින් තුනී වෙලා ගිහිල්ලා ඇතුළට ඇතුළට ගිහිල්ලා ස්වාමීන් වහන්සේ ආපහු හෘද වස්තුවටමයි යන්නේ. වම් පැත්තේ ස්පන්දනයක් දැනෙලා ඒකත් හුස්ම ගන්නම එකමයි පේන්නේ. ඊට පස්සේ ඒ ඒ ඒ ඒ හුස්ම රැල්ල බලමින් ඉන්න අතරේ ශරීරයේ වේදනාවල් එනවා. මේ අත්වල ඇටකටු පේන්න පටන් ගන්න කැක්කුම් එනවා. උණුසුම පිට කරනවා. ෂවර් එකකින් ඇඟ ඇතුළට වතුර දානවා වගේ අර වී සිසිල් වීමක් දැනෙනවා ස්වාමීන් වහන්සේ. අද ස්වාමීන් වහන්සේ අද උනේ මම ඕක හැමදාම බැලුවේ ස්වාමීන් වහන්සේ නාසික අග්‍රයේ හිත රඳවමින් තමයි එතන හෘද වස්තුව ගැහෙන එක බැලුවේ. ඒක මට ටිකක් පැටලි සහිත වුණා. ඔබ වහන්සේ පෙරේදා කිව්ව නිසා යනතැනට හිත යොදන්න කියපු නිසා අද උදේවරුේ හෘද වස්තුවට ඒක ගියාම ඒක නැති වෙලා නැති වෙලා නැති වෙලා ගිහිල්ලා ස්වාමීන් වහන්සේ ඊට පස්සේ අර්නාසික අග්‍රයේ දැනෙමින් පවතින හුස්ම රැල්ල තමයි එතන දැනෙන්න පටන් ගත්තේ. ඊට පස්සේ ඒ හුස්ම රැල්ල දැනෙමින් තිබිලා ඊට පස්සේ දැන් ස්වාමීන් වහන්සේ එතන දැනෙනකොට මේ එතනත් හරියට තද කරනවා රස්නි පිට වෙනවා. මම බය නැහැ ස්වාමීන් වහන්සේ heart attack එකක් හැදෙනවා වගේ දැනෙන්නේ. මරණක් කමන්නේ කියලා හිතන්නේ. ස්වාමීන් වහන්සේ එතනින් ඒ ඒ හුස්ම රැල්ල හරීම හරිම සුන්දර හුස්ම රැල්ලක් දැක් හුස්ම රැලි කීපයක් දැක්වන ස්වාමීන් වහන්සේ ඒ හෘද වස්තුවේ තුලින් ඒ වම් පැත්තේ එක තැනක දැයෙන තැන එතන ස්ථිරම තැනක් දැයෙනවා එතනින් එතනින් පටන් ගෙන නහයෙන් පිට කරන හරිය පියකරු හුස්ම රැල්ල ස්වාමීන් වහන්සේ මම ඕක කීප සැරයක්ම ඇස් කරලා බැලුවත් මට ඒක සිදු වෙනවා අනිත් දවස්වල කරද්දී මම මට අවුරුදු 3ක් තිස්සේ මම වහන්සේගෙන් ඇහුවෙත් නැහැ ඒ අතරේ අද උදේ තව දෙයක් සිදු වුණා ස්වාමීන් වහන්සේ මට හුස්ම මේ නහය ඒ ඉස්සරහයි ඇතුළේ දෙකම ගන්න ඒ දැනීමක් ගොඩක් ඉස්සර ඉඳන් එනවා. පිටත හුස්ම රැල්ලයි ඇතුළත ඒකට හිත මම හැමදාම පැටලිලා තුම මිනාසි හිටියේ එතකොට අද උදේ දැවුණා නහයෙන් උඩ හරිය සනීපෙට චුට්ටක් මේ නහයෙන් උඩ හරියට මේ හරි එක් කියන්න බැරි හරි හුස්ම රැල්ලේ මේ මේ සනීපයක් එතන නිකන් හරි සැහැල්ලුවෙන් හිටියා. ඒක දෙපාරක් සිද්ධ වුණා. අයස් දැකින දකින හුස්ම රැල්ල පටන් ගනිලා පැවතිලා තිබිලා ඉවරලා නැති වෙලා ආයෙත් එතෙන්ට මෙන්න මුලටම. ඒ විදිහට දැනෙන්නේ ස්වාමීන් වහන්සේ මට පොඩක් විස්තර කරලා දෙන්න මට දැන් නිකන් ඉද්දැද්දි වුණත් හැම වෙලෙම දැනෙන්නේ අර හෘද වස්තුවේ එතෙන්ටයි හිත යන්නේ. ඉතින් මම හැම වෙලේම උත්සාහ කරන්නේ නාසිකාවග්‍රයට ගන්න මට එතන පැටිලා තියෙනවා ස්වාමීන් වහන්සේ මම අවුරුදු 3කට ඉස්සෙල්ලා වගේ භාවනා කරන්න පටන් ගත්තේ දවස් 7ක් විතර මම ආනාපාන සතිය භාවනාව දන්නෙත් නැහැ නිකන් කෙරුවා නිකන් හුස්ම රැල්ල බලන් එදත් දවස් 7ක් 8ක් විතර කරනකොටම එදත් පටන් ගත්තේ මට හුස්ම හෘද වස්තුවටම එන්න හැමදාම එතනින් එනවා මම එතන ඒක නාසිකාග්‍රයත් එක තමයි අල්ලන්න බලන්නේ අද උදේ කෙරුවේ යන තැනට විතරක් හිත තිබ්බහම තමයි අර අර නාසික අග්‍රය දැන හුස්ම රැල්ලයි හෘදවස්තයේ හුස්ම රැල්ලයි ඉස්සර ස්පන්දනේ ඊට පස්සේ ඒ ඒක හුස්ම රැල්ලක් කියලා තේරුණා ඊට පස්සේ තව දුරට හරිය සැහැල්ලුවෙන් එතනින් පටන් ගන්න එළියට දානවා පටන් ගන්න එළියට දානවා මගේ එකක් තියෙනවා ස්වාමිනාස වැඩි වීරිය කරන්න නැහැ දැන් කොහොම හරි මේ ශරීරයයි මේ ස්ථානයි නාසිකාග්‍රය හෘද වස්තුවයි කියලා ශරීරයට බැඳිලා තියෙන ගතිය නිසා තියෙන ප්‍රශ්න. නමුත් ධාතු මනසිකාරට හිත දානවනම් මේ කම්පන ගතිය, චංචල ගතිය, උණුසුම් ගතිය, සිසිල් ගතිය මිස ඒක කිසිම තැනක ස්ථානගත වෙලා නැහැ. ඒ නිසා මේ භාවනාව හැදීගෙන එනකොට මේ අහුස්ම කියලා දැනෙන දේ, හෘද ස්පන්දනය කියලා දැනෙන දේ, යාර ධාතු වශයෙන් බැලුවොත් ශරීරයක් හදලා ශරීරයේ අතනයි මෙතනයි අලවන්න ඕන කමක් නැහැ. ඒ නිසා මේ අර භාවනාව ගිහිලා ධාතු මනසිකාට හැරෙනකොට අර ශරීර ආශාව නිසා එහෙම නැත්නම් සම්මුතියේ තියෙන ආශාව නිසා හැම වෙලාවෙම ඇඟට බැඳ ගන්නවා. කටේ මේක තියෙන්නේ, බඩේ මේක තියෙන්නේ, පපුවේ මේක තියෙන්නේ, නාසිකාග්‍රේ මේක තියෙන්නේ කියලා ඒක අතහැරියෙන් අතහැරියෙන් නැතුව ධාතු මනසිකාට යන්නේ. ධාතු මනසිකාට තාමත් අපි යන්නේ ඒතකොට සම්මුති හුස්මේ. සම්මුති හෘද ස්පන්දනේ. නමුත් හුස්ම කියලා කියන්නේ කුණුසුම් සිසිල් කම්පන චංචල ගති. ස්පන්දනයේ කිව්වත් උණුසුම් සිසිල් කම්පන චංචල ගති ඒ ධාතු ස්වභාව වලට ස්ථාන නැහැ. ධාතු ස්වභාව වලට මේ මම මේ මම නොවේ කියලා සීමාවක්වත් නැහැ. අන්න එතෙන්ට එනකොට ඒක අතහරින්න බැරි. මොකද මේ ශරීර ආශාව නිසා. ඒකෙම එක පැත්තක් තමයි මේක හෘද heart attack එන්න හදනවාද? නාසිකාග්‍රයෙන් හදනකොට මේ හිම්බිරිසාවක් නිසා වෙන්න හදනවා කියලා අපි නම් වණන් දානවා මේකට. ඒ නිසා අපි එතෙන්ට යනකොට ශරීර ආශාව ජීවිත ආශාව අතහැරලා ගියොත් මේ සම්පූර්ණ භාවනාව ධාතු මනසිකර භාෂාවෙන් කියන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මෙහෙමයි දැන් ඒක ඒක සිදු වෙනකොට ස්වාමීන් වහන්සේ මට ඒක හොඳට බලන් ඉන්න පුළුවන්. එළිය සද්දයක් ඇහුණත් මොන දෙයක් තිබ්බත් එතනම හිත යොදවගෙන ඉන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මට දැන් හුස්ම රැල්ල පේනවා. අර ධාතු හැම කොටස් ස්වභාවයම පේනවා. ඒකට මම මොකක්ද එතනින් වැඩිපුරම මට හුස්ම රැල්ල දිහා තමයි බලන් ඉන්නේ. ප්‍රශ්නේ නෑ. හුස්ම රැල්ල දිහා බැලුවොත් ප්‍රකට දේ බලන්න. භාවනාවේ මූලිකම ධාරණාවක් තමයි. ඕන දෙයක් තිබ්බත් හුස්ම රැල්ල කට දේ බලන්න. මොනවත් නැති කොට හුස්ම රැල්ල බලන්න. ඒ නිසා මේ දෙක හොඳට පැහැදිලි කරගන්න ඕනේ. සම්පූර්ණ පුලුල් tire දිහා බලනකොට ඇත්ත එක වහලා තමයි. යම ප්‍රකට නම් ඒකට යන්නේ කහ බලක් ගන්න බෑ. එහෙම ප්‍රකට දෙයක් නැත්තම් හුස්ම රැල්ල. ඉතින් ඔතන පැටලෙන්න දෙයක් නැහැ. මේ දෙක සුද්ධ කරගත්තම පැටලෙන දෙයක් නැහැ. නමුත් කොහොම ගිහිල්ලත් භාවනා ඉස්සරහට යනකොට ওই හැම එකකම තියෙන්නේ මේ හතර මහා භූත ධාතු භාව ස්වභාව ලක්ෂණ. ඒ ස්වභාව ලක්ෂණ වලට ගියාට පස්සේ ඒ ධාතු වලට වෙලාවක් සහ තැනක් නැත්තේ නෑ. ධාතු මනසිකාරය ස්පේස් ටයිම් එකේ තමයි වැඩ කරන්නේ. ඒක මේ නහය ඒක කට බඩ කියලා දාන්නේ අපි දාන ලේබල් නේ. අර ලේබල් එක අල්ලගත්තොත් මමයි අල්ලගත්තොත් ශරීරය අල්ලගත්තොත් ඉතින් මට කට රිදෙනවා බඩ රිදෙනවා කියලා කියනවා. නමුත් රිදීම විතරක් ඇල්ලුවොත් කම්පන චංචල ඇල්ලුවොත් අපිට කියන්න පුළුවන් මේක ධාතු මනසිකාරය හරහා. එතකොට භාවනාව බොහොම පුළුල් වෙලා විශ්වගත වෙන්න යන්න පටන් ගන්නවා. හොඳ තැනක්. නමුත් අර සූදානම් වෙලා යන්න ඕනේ මෙතන ගියාට පස්සේ මේ එන ධාතුන් ශරීරයේ අංග වලට හේතු කරලා කතා කරන්න එපා. ධාතු ගුණ වශයෙන් කතා කරන්න. ආස්වාස් ප්‍රසආසි මොන විදිහටද පේන්නේ? ඇතිලිමක් වශයෙන්ද උණුසුමක්ද සිසිලක්ද කම්පනයක්ද චංචලයක්ද මොකක්ද? හෘද ස්පන්දනය කියන එක කොහොමද පේන්නේ? එතකොට අර ස්ථාන දෙකේ සොයායක්ත වෙනවා. අමාරු ඒ තරම මේ ශරීරයට ආසයි. පොඩ්ඩක් තව වයසට ගියාම කැරලන. තවත් ටිකක්ල් භාවනා කරගෙන ඉන්න ඕනේ මේ කුණු පැන්චස් කැන්දෙච්ච ශරීරේ අනිචයි දුක්ඛ අනත්තම් කියන වෙනකොට ඕක ගණන් ගන්නෑ. එහෙම නැත්නම් මේකේ මැස්සෙක් වැහුවත් වහපු තැන කුරුලෑවක් ආවොත් එහෙම අල්ල කෙලියයි ඒක ආවේ කොතනද කියලා ප්‍රශ්න තියෙනවා. කුරුලෑව නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. ඒ තරම්ම අපි මේ මූණත් තහඩුවට තියෙන ආසාව, ශරීරෙට තියෙන ආසාව ඒක කාටවත් වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි හැම දෙයක්ම මේ ලෝකේ සම්බන්ධ කරන තියෙන්නේ අපි කේන්දරය හදන්නේ මම කේන්දර කරගන්නේ. ඉතින් ඒක නිසා ඒකට මැස්සෙක් හරි යවුවොත් ඒකට උලඟක්වත් ඇදුනොත් ඒකේ රැලි මාලාවක් આવොත් ඒකේ කෙස් ගහක් ඇදුනොත් ඉටි කචා. ඒව තමයි ඔය ආවිත වටිනන්නේ. ඒ නිසා තම්බන කන්නේ තම්බන කාපම් බැදගෙන කන්නේ බැදගෙන කාපම් කියලා දීලා පටන් ගත්තාම නහය වුණාම මොකෝ බබුවේ වුණාම මොකෝ අපි බලන්නේ සංවේදනාවේ අත්දැකීමේ ගොරෝසුකම තේරෙනවද ගොරෝසු දෙයක් ඡන්දයක් කරදරයක් නැත්තම් මූල කර්මත්තාන්ට යන්න යම් කිසි කෙනෙක් පෙරලි කරනවා නම් ප්‍රකට දෙයට යන්න ඒව මොනවාක්ද නැත්තම් ආය මූල කර්මත්තාන්ට එනවා. ඊයේ දෙක ඒක බොහෝම පැහැදිලි වෙන්න ඕනේ. භාවනාව පිරිසුදු වෙනකොට ඕනම කෙනෙකුට එතකොට ඒකේ රණ්ඩුවක් ඇත්තේ නැහැ. දන්නවා ප්‍රමුඛතාවය දෙන්න ඕනේ, මූලිකත්වය දෙන්න ඕනේ මොකටද කියලා. ගරුතර ස්වාමීන් වහන්සේ මම අද උඩා ඒ භාවනා කරන ස්ථානයේ සිට දාල් දානිය රැගෙන ආපසු ගිහිල්ලා ආපසු එකට මේ ස්ථානයේ පැමිණිට සක්මන් භාවනාවේ හිත යොමු කරගෙනම සක්මන් භාවනාවෙන් තමයි මම මේ ස්ථානට පැමිණි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ එහෙම පැමිණෙනකොට මම තනියම තමයි පැමිණියේ. මම තනියම පැමිණෙනකොට මමට ඇහුණා පිටිපස්සෙන් දෙන්නෙක් කතා කර කර ඉන්නවා. ආපස්සට හැරිලා බැලුවා කවුරුත් පේන්න හිටියේ නැහැ ස්වාමීන් ඒක වැරද්දක්ද මොකක්ද දන්නේ ඒක බැලීම නිසා හෝ ඇහිව නිසා හෝ තමන්ගේ සතිය කැඩුනද නැත්නම් ඒක සතිය දියුණු වෙන්න හේතු නේද මොකද්ද මේ කතා කරනවා දිහා ඇහිම ඒ අනුව බැලීම නිසා තමන්ගේ සති ධාරාවට මොකද්ද වෙච්චි වෙනස මම ත්‍ක්මන් භාවනාවෙන්ම තමයි ආපහු හැරිලා බැලුවේ. ඒක ගැන මම විතරක් ගණන් ගත්තේ නැහැ. මේ ත්‍ක්මන් භාවනාවෙන්ම ආවා. ඒ කියන්නේ සතිය පැත්තෙන් බලනකොට මේක සතිය හැල හැපීමක්ද, කැඩීමක්ද නැත්නම් අඛණ්ඩ පැවැත්මක්ද? සතිය දිගටම පවත්වාගෙන ගියා ස්වාමීන් වහන්සේ. එහෙමනම් කලබල මැද සතිය පවත්වන එක බොහොම දක්ෂයි. කලබලයක් මොකක්වත් නැති දැනක සතිය පවත්වනට වැඩිය කලබල තියෙද්දි සතිය පවත්වන එක දක්ෂයි. නෝ කලබලය කියන්නේ කාලකන්නිකම තමයි. නමුත් අපි කාලකන්ණීදී බඳලා සතිය පැවැත්වීමෙන් ඒකත් වාසියක් බවට පත් කරගන්න. ඒක නිසා මේ එන දේවල් නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ දේවල් වලින් හිත නරක කරගත්තොත් දුක් කරදර ගත්තොත් ඉතින් මෝඩයා. දුක් කරදර ගන්න නැතුව යන්න ක්‍රමයක් බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට බලන්න තියෙන්නේ මේ ටික ටික කරදර තියේදී සතිය පවත්වන්න පටන් ගත්තොත් එන්න එන්න ඔය කොච්චර කරදර තිබුණත් සතිය අඛණ්ඩ පවත්වන්න පුළුවන් බව තේරුම් ගන්න තේරුම් ගන්න අපිට ගෙදර යනකොට ගෙනියන දෙයක් තියෙනවා. කොච්චර දහසක් ප්‍රශ්න තිබ්බත් උදාහරණයක් වශයෙන් කියනවනම් අපිට නාන්න තියනවායි කියලා කන්න තියනවායි කියලා දරුවෝ ඉන්නවායි කියලා ගස් නගින්න තියනවායි කියලා කෝච්චර යන්න තියනවායි කියලා හුස්ම ගැලෙන්න නැත කරනවා. කෝච්චර ඉක්මනට යන්න ඕන නිසා හුස්ම ගැලල පැත්තක තියලා ගිහිල්ලා හුස්ම ගන්නම් කියලා. එච්චරම තමයි සත්‍යය. ඕ කුයි තැනක මොන දේ කිරුවත් ඒක පවත්වන්න පුළුවන් නම් විවේකීව පවත්තලා ටික ටික හැලහැප්පෙන තියෙන තැන් වල කරන්න බලන්න පටන් ගන්න. අන්තිමට හයි මොකාටද පුළුවන් මගේ සතිය කඩන්න කියලා. එතෙන්ට යනකම්ම යන්න ඕන. මොකාටද පුළුවන් මගේ සතිය කඩන්න. මොකෙන්ද පුළුවන් මගේ සතිය කඩන්න. කඩන්න බෑ. එතකොට යර බාධක වලින් තමයි අපිට පන්නරේ දෙන්නේ. බාධක වලින් තමයි අපිට විශ්වාසය දෙන්නේ. ඉස්සර නම් අපි හිතන්නේ මේක කිරිබිම් මල් නැට්ටක් වගේ එනතන් අලකොල පිටක් වගේ මේක කැඩෙයි බිඳෙයි නාස්ති වෙයි කියලා ගොරෝ ගොරෝ බලන්නේ වටපිට භාවනා කරනකොට බාධා කරනවා කියන්නේ. නමුත් ටික ටික කරදර තීති භාවනා කරනකොට තේරෙන පටන් ගන්නවා මොන යකාව කොහේ කැත්තක්. මොන මිනිහා කොහේ නැටුවත් සතිය කැඩෙන්නේ නැහැ. සතිය කියන එක කාටවත් අඳුරලා දෙන්න දෙයක් නෙවෙයි. ඒක උප්පත්තියෙන් හම්බෙච්ච දෙයක්. ඒක දන්නේ නැහැ, ඒක අඳුරන්නේ නැහැ, ඒක මුල් තැන දෙන්නේ නැති නිසා තමයි අපිට මේ සම්පූර්ණ ජඩකම් සේරම ඇවිල්ලා තියෙන්නේ. මේ ජීවිතේ තියෙන මුළු සාප සේරම ඇවිල්ලා තියෙන්නේ. කෙලෙස් සේරම ඇවිල්ලා තියෙන්නේ. මාරපාක්ෂික සේරම ඇවිල්ලා තියෙන්නේ. සතිය ඉස්සරහින් කරගෙන යන්න දන්නේ නැති නිසා. ඒකේ කාදතර බාධක මැද කරන එක බොහෝම ශ්‍රේෂ්ඨයි. අවසරයි ස්වාමීන් වහන්සේ. මට ලැබෙන ගැටලු අතර මේ මූල කර්මස්ථානය කියන එක අපේ හැඳුනේ තව ටිකක් පැහැදිලි වුණොත් හොඳයි කියලා හිතනවා මේ හැමදෙනාටම ඕනේ. මේ මූල කර්මස්ථානය කියලා කියන්නේ අපි ආනාපානෙන් බොහෝ විට භාවනාව ආරම්භ කරන්නේ. ආනාපානෙන් ගිහිල්ලා සමහරට එකෝ ධාතු මනසිකාරට යන්න පුළුවන්. එතනින් නැත්තම් කායගත සතියකට යන්න පුළුවන්. එහෙම යන අතරේදී මොනම් සිතුවිලි ධාරාවක් හෝ අරමුණක් බාහිර අරමුණකට සිත යොමු වෙදී නැවත මූල මූල කර්මස්ථානයට ගන්නවා කියලා කියන්නේ ඒ ආනාපානයටම සිත පිහිටවන එකද එහෙම නැත්නම් ඒ ආසන්නව ගත අරමුණ එහෙම නැත්නම් ධාතු මනසිකාරය හෝ වේදනාවකට ඒ සිත යොමු කරන එකද ඒක මොකක් කියලා දෙහි හිතන්නේ. Tamange මේ ප්‍රශ්නේ අහුවනම් මොකද්ද දෙන උත්තරේ? මම බොහෝ වෙලාවට කරන්නේ ආනාපානයට සිත ගෙනියන එක. ආනාපානය ඇතුලේ තමයි ඔක්කොම විස්තර තියෙන්නේ. ඒ නිසා අපි ආනාපානය ගන්නවා මූල කර්මස්ථානයේ විදියට. වෙන මොනවත් නැත්තම් එයා ඉස්සරහින් තියාගන්න. වෙන කවුරුල්ල කඩාගෙන පැන්නොත් ඒ බලවත් දෙයට අනෝ යනවා. ඒ ඕනෙම අරමුණක් වේදනාව වශයෙන් දකින්න පුළුවන් සංඥා වශයෙන් දකින්න පුළුවන් සංස්කාර වශයෙන් දකින්න පුළුවන් විඥාන වශයෙන් දකින්න පුළුවන් රූප වශයෙන් දකින්න පුළුවන් ඒක නෙවෙයි මේ කතා කරන්නේ සම්මුතියක් මේ කතා කරන්නේ කර්මස්ථානේ කියන තැන තියෙන්නේ අරමුණ කියන තැන තියෙන සම්මුතියක් රූප වේදනා සංඥා සංකාර කියන්නේ ප්‍රත්‍යක්ෂ මේ පරමාර්ථ පැත්තක් ඒවට නෑ අරමුණු අපි මේ ගන්න හදන මේක ඕලාරික උර්ගා බලන්න පුළුවන් ඇඟේ හැප්පෙන දෙයක් තමයි මූල කර්මත්තාන වශයෙන් ගන්න පින්යි චර්ස්ම අවසරයි රාහුලනි ස්වාමීන් වහන්සේ මම භාවනා කරගෙන යනකොට නිකන් වැක්කිරනවා වගේ ඉකින්න හිතෙනවා. ආයෙ මෙහෙම මේ නිකන් මේ දර දඬු වෙනවා වගේ වෙනවා. ආපහු හෙල වෙනවා වගේ අර ලැජ්ජා වගේ හිතෙනවා දැන් අනිත් අය බලාගෙන ඉන්න අය මට මේ කටේ කියලා වැක්කිරනවා වෙන්නේ නැති මේ කියලා පිහන්නේ. ඒ කියන්නේ අනිත් අය දකි කියලා මේ ලැජ්ජාවක් වගේ හිතෙනවා. ආපහු ආයේ මේ අර වැනෙනකොට මේ පිට අයටත් තේරෙනවා වෙන්නද මම මේ වැනෙනවා කියලා එහෙම හිතෙනවා. ආපහු අර ආයෙත් ඇඟ නෑ වගේ. එහෙම එහෙම අවස්ථාවක් වෙනවා. ඒක මොකද්ද ප්‍රශ්නේ ඒකවල? ඒක එහෙම දිගටම එහෙම යනවා ආනපාන සතිය සිත තියෙනවා මගේ පැහැදිලි. මොකද ප්‍රශ්නේ දැන් ඔය ඔක්කොම කියලා මොකක්ද අහන ප්‍රශ්නේ? ඒ එහෙම එහෙම ඒ උනාට වැක්කරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. හරි මං අහන්නේ මගෙන් අහන්නේ මොකද්ද කියලා මම මොකද්ද ප්‍රශ්නේ? මට තේරෙන්නේ නැහැ ඉතින් මොකද්ද කරන්න ඕනේ කියලා. දැන් කිරිලානේ තියෙන්නේ අයික කරන්න දෙයක් නැහැ. දැන් කිරිලා තියෙන්නේ. කරන්න ඕන දේ කෙරෙනවනේ දැන්. මෙහෙ වැක්කෙනකොට බිනවනේ. පිහන්න හිතෙන අයනට වැක්කිරලා නැහැ. හරි කොහොම හරි ඉතින් දැන් මගෙන් අහන්න ඕනේ නැහනේ වම් අතින් පියහනද දකුණු අතින් පියහනද ලේන්සෝකින් පියහනද නෙවෙයිනේ ඔය අහන්නේ. ඒක දැන් වෙලා ඉවරයි. මොකද්ද දැන් මේ ඔක්කොම මම හොඳට තේරුම් ගත්තයි කියලා හිතන්නකෝ. දැන් ප්‍රශ්නේ මොකද්ද? එතකොට මොකද එතන මොකද්ද කියලා හිතෙනවා මට ඒක. හිතා ගන්න බෑ මොකක්ද කියලා. නම් තානාපන දිගට තියෙනවනේ. ඉතින් ඒක නිසා අපිට කොහොමද ලකුණු ලැබිලා තියෙන්නේ. අපිට ඕන කරලා තියෙන එකත් මූල කර්මත්තානේ වැඩේ යනවා. ඒ එනකොට සමහර දේවල් අපිට සමාජය ලැජ්ජ කරන සුළු දේවල්, සමාජය බොහොම ආඩම්බර කරන දේවල්. ඉතින් මේවයිදී අපි කොහොමද පිහිටන්න ඕනේ? මොකද්ද කරන්න ඕනේ කියලා. ඉතින් ඒක මේ අපි මේ සමාජයේ තියෙන බය නිසා ඇති වෙන ප්‍රශ්නයක් නිසාක. තනියෙන් භාවනා කරන්න කියන ප්‍රශ්න නෙවෙයිනේ. ඒක නිසා මතක තියාගන්න ඕන අපි ඉදිනදා සම්පූර්ණ කරන හරියක් නාටකම් කරන්න මේ සමාජයට මවාපෑම සඳහා. මොන්න තරම් රඟපෑමක් කරනවා. මේ නිසා කොච්චර කොච්චර හිතට අසහන එනවද කොච්චර හිතට දුක් කරදර එනවද අවුරුදු 6ක් වෙනකන් ළමයෙකුට ඕක ඇත්තෙම නැහනේ ඒ කාලේ කවදාකවත් අසහනයක් නැහනේ ඒ කාලේ කවදාකවත් ආතතියක් නැහනේ ඒ කවදාද කවදාකවත් දැවිලි දැවිලි නැහනේ දැන් මේ එතනදී ලොකු වුණාට පස්සේ කියන්නේ දැන් 6 4 තේරෙන පටන් ගත්තා කියලා දැන් 6 4 කියලා මොනවද තේරලා තියෙන්නේ මොනවද කරලා තියෙන්නේ දිගට කවදාකවත් නැති ආතතියක් තියෙනවා දැන් අපට කවදාකවත් නැති අසහනයක් තියෙනවා, දැවිලි දැවිලි තියෙනවා. මොකද අපි අනුන්ගේ ඇස්වල ජීවත් වෙන්නේ. ඒ මොකද අපිට සතිය කියලා එකක් නැහැ. ප්‍රകൃතිය කියලා එකක් නැහැ. අරය මොකක් හිතයිද, මෙයා මොනවා කරයිද කියන එකයි තියෙන්නේ. භාවනා කරන්න ගත්තට පස්සේ නිකන් හෙළුවෙන් ඉන්න වගේ වෙයි. නමුත් මේ කරපු එක නෙවෙයි වෙච්ච දෙයනේ. මේවා තියේද්දිත් අපි කරබගෙන එහෙම නැත්නම් කරබන් නෙවෙයි. සැලෙන්නේ නැතුව ඉන්න පුළුවන් ගතිය ගන්න නම් අපිට තියන දින මොන මොන වුණත් ආහනපානේ තියෙනවනේ. ඒ නිසා මේ ටික පස්සේ විසඳ ගන්න පුළුවන්. මම කරන්නේ කඹේ ඇවිදින මිනිහා වටපිට බලන්නේ නැතුව තනිය දණ්ඩ යන මිනිහා වටපිට බලන්නේ නැතුව වටපිට යනවා කියත් ඇදගෙන වැටෙනවනේ. අත්තට අල්ලගත්ත ගියා. ඉතින් අතරමඟදී මතුවෙන දේවල් තමයි අපි ඉස්සෙල්ලා කිව්වේ සුදු පාට මිනිස්සෙක් වෙනවා පේනවා කහ පාට එලි පේනවා නලියනවා පේනවා වෙනම පේන්නේ අර මේ සුදු පාට අර වලාකුළු වගේ යනවා මුල් දවස්වල ඊට පස්සේ ඒක අන්තිමට කළු පාට ඈත තිතක් දැක්කේ. ඒ කියන්නේ ඒක අනන්තයක් වගේ. ඊට පස්සේ තමයි හිමින් හිමින් දැන් මේවට අර එහෙම එහෙම එනවා. ඉතින් ඉස්සල්ලේවට කොහොමද ක්‍රියාත්මක කරේ සුදු පාට දකින්න මොකද කියන්නේ? ආ ඉතින් දැනුක දැනුක කරවනේ හිටපන් ඉච්චරනේ ඉතින් අයි කියන්න තියෙන්නේ. ඒ පාඩම්ම තමයි. ඔක කහ පාට එක පාඩම සුදු පාට එක පාඩම තිතකට එක පාඩමක් වැක් කරනට මොකුත් නැහැ. ඒ කියලා දෙන එක ඇත්තටම වෙහෙස ගන්න නැතුව කියලා දෙන්න ඕනේ. මොකද හැම එකක් ආවිත වෙන්නේ සම්පූර්ණ අලුත් දෙයක් විදියට. ඒ හරියට පොඩි දරුවෙකුට අලු සෙල්ලම් බඩුවක් හම්බුනා වගේ. මේ සියල්ලම ගණන් නොගෙන සිටීම තමයි එහෙම කිව්වට සැර වැඩි නේ කෙනෙකුට. නෑ මම මෙච්චර කාලයක් ඇහුවේ නෑ ඔබ වහන්සේගේ සුබ. නෑ නෑ අනේ ඇහුවයි කියලා මගේ කිසිම තරහක් නෑ. ඉස්සෙල්ලා ඇහුවත් බයිනවා මම පස්සේ ඇහුවත් බයි. ඒකේ ප්‍රශ්නයක් නෑ. මම ළඟ ඒකේ කිසිම දෙන්නෙකුට කියලා විශේෂ. ඒකේ ප්‍රශ්නවලට උත්තර දෙනකොට මම ඒ වගේ දැනගන්න ඒ කියන එක විදිහට දැනට කියන්න තියෙන්නේ වැක්කිරෙන්නේ වැක්කිරිච්චාවයි මට මතක් වුණා මං අර මිනිහක් බලන්න ගියලාදී මේ මිනිහේ කට දෙපැත්තෙන් ඕජාව වැක්කනවා මැස්සෝ හරනවා මිනිහ නැගිටලා හිටියනම් කොච්චර සැරයක් පියයිද කියලා මට හිතුණා දැන් මට පියන්න හිතනවා යකෝ මේ වැක්කිරෙනවා මැස්සෝ අහනවා ඒ මිනිහා පියන්නේ ඕන්න මිනිහේ හැටි එහෙම නැත්තම් එහෙම මේක ඉතින් විශාලම ප්‍රශ්නයක් නේ දැන් මේ කටින් ඕජාවයක් කරනවා. මැස්සෝ එළ සුරුසුසුසු ගාලා බොනවා. අම්මෝ කරවල කනකොට එහෙම හොඳට සිහිපත් වෙනවා. හා ඔන්න කන්නේ ඕක තමයි කියලා. අනේ නිින්ද ගියාට පස්සේ මොකක්වත් නැහැ. හොඳට බඩු දාලා ඩෝපුනාට පස්සේ මොකක්වත් නැහැ. භාවනා හොඳට කෙරුවට පස්සෙත් මොකක්වත් නැහැ. මේකට කියනවා කය ජීවිත පරිත්‍යාග කිරීම. මේකට දෙන්න තියෙන දහර නැටුන නටනෝකට ඕක දෙනකම්. ඕක දෙනකම් නලියලා බය කරනවා, රත් කරලා බය කරනවා, උණුසුම් කරලා බය කරනවා, වර්ණ වෙන්නලා බය කරනවා. ඔය හැම බයක්ම කෙලේශයක්. බුදු දනන්ස කියන්නේ ඔක තම්බන කන තම්බන කාපම් බැදගෙන කන්නේ බැදගෙන කාපම් කියලා ඔබ ගත්ත. ආනපනින් කියන්නේ අපිට අමුත් එක්නේ. ඒ අමුත් දිගේම පවත්තන මේ මොන්න දහං ගැටේ ආවා. ඒ එනේන එනේන වෙලාවේදී භාවනාවේ වැඩිවීමක් වෙනවා. ඒ එනේන වෙලාවේ ප්‍රතිශක්තියක් වැඩෙනවා. මේක තමයි අන්තිම ලෙඩ වෙච්චාමට උදව් කරන්නේ. මරණ මොහොතේදී උදව් කරන්නේ මේකයි. ඉතින් මේකට කලබල වෙනවා නම් මේකට තැවෙනවා නම් තැවෙනවා නම් ඉතින් වයසට යනකොට ලෙඩ වෙනකොට මරණයට යනකොට ඉතින් දැවිලි තැවිලි විතරයි ඉතුරු වෙන්නේ. අපි එහෙම නෙවෙයි මැරෙන්න ඉස්සෙල්ලා මැරලා හරඟ බලන උත්සාහ කරලා බලන. ලෙඩ වෙන්න ඉස්සෙල්ලා ලෙඩෙක් වගේ ඉඳලා උත්සාහ කරලා බලන. වයසට යන්න ඉස්සෙල්ලා වයසක හැටියට උත්සාහ කරලා බලන ඔක්කොම හරහා ආනාපානට තැන දෙනවා. එතකොට මුළු සම්පූර්ණ පරිණාමය එක දවස් හතක් ඇතුළත ටෙලස්කෝප් කරලා සම්පූර්ණ අත්දැකීම් ටික දෙනවා. ඒකේ එන්නේ නැති අපි ඒකට බාධා කෙරුවොත් විතරයි. නැත්තම් බොහෝම ශීක්‍රෙන්ම වැට්ටික වෙනවා. එකට එකට ප්‍රතික්‍රියා කරන්න යන්න යන්න වෙන්නේ මෙව එන පමාව වේගය අඩු වෙලා හැම තැනකදීම නඩුවක්. හැම තැනකදීම ආය නඩුව අහන්න ඕනේ, චාක්‍ය අහන්න ඕනේ, ඊට පස්සේ ඔන්න තව එකක් කරනවා. ඒක අහන්න ඕනේ. එහෙම නෙවෙයි යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවා නම් හාල් බලලා නොබල විසිකර කියලා කතාවක් තියෙනවා. එකක් දෙකක් වුණාට පස්සේ අනිත් ඒවාට බැරිලා නැහැ. තොගේ බිස්නස් එකට යන එකයි තියෙන්නේ. මොකා වුණත් මොන જાතියක් ආවත් සත්‍ය පවත්තන අරමුණ තියෙන තාක්කල් මතක තියාගන්න හිත දියුණු වෙනවා කියන. දැන් අපි පැය කාලයක් අරගෙන තිබුණා. පැය අරගෙන තියෙනවා. අපි මෙතනින් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල ධර්ම සාකච්ඡා સમાપ્ત කරනවා. අපි තුනට නැවත රැස් වෙනවා. පැයක පරියන්කයකට පැයක සක්මණේකින් පස්සේ පරියන්කයකට සම්බන්ධ වෙච්ච සීල දෙනාටම තෙරුවන් සරණයි